සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්න. තමන්ගේ ජන්මදිනය නිමිති කොටගෙන සිදු කරන මේ පින්කම එහෙම නැත්නම් මේ ධර්ම දේශනාව තමන්ගේ ජීවිතයටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් ප්‍රයෝජනවත් වෙන ආකාරයට අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රය එදිනෙදා ජීවිතයට සහ සම්මා දිට්ඨිය දියුණු කර ගැනීමට උපයෝගී වන ආකාරය පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියටයි ඒ අනුව අපි ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ කියන්නේ තුන්වෙනි කොටසේ මහා චත්තාරීසක සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩය. මේ මහා චත්තාරීසක සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරිවාර සහිත ඒ වගේම ප්‍රත්‍ය සහිත සම්මා සමාධිය කෙසේද දියුණු කරන්න කියන කාරණය පැහැදිලි කිරීම සඳහා එතකොට සම්මා සමාධිය පිළිබඳව තමයි මේ සූත්‍රය මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. එෙහිදී සම්මා දිට්ඨිය පූර්වාංගමව ඒ වගේම සම්මා වායාම සම්මා සතිය පරිවාර කොට මේ ಗುಣධර්ම දියුණු වෙන ආකාරය පිළිබඳව ඊටාම වටිනා පැහැදිලි කිරීමක් මේ සූත්‍ර දේශනාවෙහි දැක්වෙනවා. එතකොට ඒ සූත්‍ර දේශනාවෙහි ඇතුළත් වෙන මේ කරුණු එදිනෙදා ජීවිතයටත් ඒ වගේම විශේෂයෙන් සම්මා දිට්ඨිය දියුණු කර ගැනීමටත් උපයෝගී වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියටයි දායක පින්වත්තුන් විසින් අපට ආරාධනා කරන්නට ඉදු. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පරිවාර සහිත වූ ප්‍රත්‍ය සහිත වූ සම්මා සමාධිය දියුණු කරන්නේ කොහොමද කියලා මම නුඹලාට මෙහිදී පැහැදිලි කරලා දෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ ආරෂ්ඨාංග මාර්ගයේ සමාධිය හැරුණකොට ඉතිරි මාර්ගාංග 7 ඒවා තමයි පරිවාර වෙන්නේ ඒවා තමයි ප්‍රත්‍ය වෙන්නේ සම්මා සමාධිය નિවරදිව දියුණු කරන්න ආර්ය සම්මා සමාධිය ප්‍රගුණ කරන්න. දැන් මෙහිදී අපි තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණේ තමයි මේ ಗುಣධර්ම හුදකලාව දියුණු වෙන ධර්ම නොවේ. එහෙම නැත්නම් වෙන්කොට අපි ඒවා කතා කළාට ಗುಣධර්ම හැටියට වැඩෙනකොට ඒවැ ශක්තිය වැඩෙන්නේ අවශේෂ ගුණාංග සමග එකට එකතු වෙනකොටයි. දැන් නිවන් අවබෝධ කිරීම සඳහා මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාංග පුරුදු පුහුණු කරද්දී මාර්ගාංග කියලා හඳුන්වන්නේ සිතේ පහළ වෙන චෛතසික ධර්ම 8ක්. සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. සම්මා සංකප්ප කියන්නේ විතක්ක චෛතසිකය. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන නම් වලින් හඳුන්වන්නේ ඒ නම් වලින්ම හැඳින්වෙන විරති චෛතසිකය. ඊළඟට සම්මා වායාම කියන්නේ විරිය චෛතසිකය, සම්මා සති කියන්නේ සති චෛතසිකය, සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය. දැන් එතකොට ඔය කියන ලද්ද චෛතසික ධර්ම සියල්ලක්ම මේ ප්‍රතඥන පුද්ගලයාගේ සිත් සතන් තුලත් වර්ධනය වෙනවා. නමුත් ඒ ප්‍රතඥන සිතෙහි වර්ධනය වෙන මේ චෛතසික ධර්ම කෙලස් ධර්ම නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ නැහැ හැම විටම. ඒ කියන්නේ සිතේ මතුවෙන ක්ලේශ ධර්මයන් తాවකාලිකව දුරු කරන්නට පුළුවන්. නමුත් අනුශය වශයෙන් පවසින ක්ලේශ ධර්ම ප්‍රහාණය කරන්නට නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට මේ මාර්ගාංග සමත් වෙන්නේ ඒවා ලෝකෝත්තර මාර්ගාංග වශයෙන් මාර්ග සිතෙහි යෙදෙන අවස්ථාවේදී පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ චත්තාරිස්සක සූත්‍රයේදී මේ සෑම මාර්ගාංගයක්ම දෙආකාරයකින් දක්වනෝ ලෞකික මාර්ගාංග සහ ලෝකෝත්තර මාර්ගාංග. ඒතර ලෞකික මාර්ගාංග හැටියට දක්වන්නේ සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. අපේ සිතේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මාර්ගාංග ධර්ම වැඩෙනවා. හැබැයි ලෞකික සිත්වල ඒ වැඩෙන මාර්ගාංග කුසල චෛතසික හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්. කුසල් සිත්වල තමයි ඒවා වැඩෙන්නේ. නමුත් ඒ කුසල් සිත්වල වැඩෙන මාර්ගාංග අර අනුශය වශයෙන් මතුවෙන කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ නැහැ. తాවකාලිකව කෙලෙස් ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරලා සිත කුසලයේ පිහිටවන්නට උපකාර වෙනවා. ඒ වගේම ඒ කුසලය අනාගත විපාක ඇති කරන්නට සමත් වෙනවා. පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. පුඤ්ඤ භාගය කියන්නේ සැප විපාක ඇති කරන්නට සමත් වෙනවා. උපදි වේපක්කා කියලා කියන්නේ යලි පංචස්කන්ධයක් ගොඩනගන්නට හේතු වෙනවා. සාසවා කියලා කියන්නේ ආශ්‍රව සහිතයි. ආශ්‍රව කියලා කියන්නේ මේ සසරෙහි අපි නැවත නැවත පල් කරන්නට හේතු වෙන කාම භව දිට්ඨි අවිජ්ජා කියන මේ ක්ලේශ ධර්ම හතර තමයි ආශ්‍රව නමින් හඳුන්වන්නේ. ආශ්‍රව කියලා කියන්නේ දැන් ආයුර්වේදෙහිම ආසව කියලා හඳුන්වන්නේ බෙහෙත් වර්ග පල් කරලා හදන ඖෂධයක්. ඒතර අන්න ඒ වගේ සසර ගමනේහි අපිව පල් කරන, ඒ නැගී සිටින්නට අපට ඉඩ නොදී එහිම ඔබා තබන ප්‍රධාන ක්ලේශ ධර්ම හතරක් තමයි කාම, භව, ditthi, අවිජ්ජා. කාම කියන්නේ ඉන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු වලට කැමති වෙන ගතිය. ඒ කියන්නේ කාම තණ්හාව. ඊළඟට භව කියලා කියන්නේ ජීවත් වෙන්න, පවතින භවය පවත්වා ගන්නට තියෙන කැමැත්ත. ඒ කියන්නේ භව තණ්හාව. දිට්ටි කියලා කියන්නේ සක්කාය දිට්ඨිය මූලික කොටගත් මිත්‍යා දෘෂ්ටීන් ඒ වගේම අවිජ්ජා කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වසන ආවරණය කරන නොඇටහෙන ගතිය. එතකොට මෙන්න මේ ක්ලේශ ධර්ම හතර සසර ගමනේහි නැවත නැවත සත්වයා පවත්වන්නට උපකාර වෙන මූලික ක්ලේශයන්. ඒ නිසා ඒවා හඳුන්වනවා ආශ්‍රව ධර්ම. ඇයි ඒ ආශ්‍රව කියන්නේ සසර ගමනේ යලි යලි පල් කරන්න, පැසවන්න හේතු ප්‍රධාන කරුණු නිසා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රතඥ පුද්ගලයෙක් හැටියට සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප ආදිය දියුණු කරන්න පුළුවන්. හැබැයි එහෙම දියුණු කළාට ඒ ධර්ම කුසල ධර්ම හැටියට වැඩෙනවා. නමුත් ඒවා ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා ආශ්‍රව ධර්ම තිබියදීම තමයි ඒවා කුසල් සිත් හැටියට කුසල චෛතසික හැටියට වර්ධනය වෙන්නේ ඒ ආශ්‍රව සහිත නිසා පුඤ්ඤ භාගියා සැප විපාක ඇති කරන අනාගතේ උපදි වේපක්කා යලි පංචස්කන්ධයක් ගොඩනගන්නට සමත් වෙනවා. එතකොට යම් මොහොතක මේ ආරෂ්ඨාංක මාර්ගයේ මාර්ගාංග 8ම එක සිතක එක්වන්ව ජනිත වුණොත් තමයි ඒ අවස්ථාව මාර්ගසිතක් හැටියට හඳුන්වනවා. ඒ බඳු මාර්ගසිතකින් තමයි අර අනුශය ධර්ම ආශ්‍රව ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් මුලිනු පුටා දමන්නට සමත් වෙන්නේ. සම්පූර්ණයෙන්ම ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ අර මාර්ගසිතෙහි මේ මාර්ගාංග යෙදෙනකොට. මාර්ගසිතේ යෙදෙනකොට යෙදෙන්නේ එකට. සාමාන්‍ය ප්‍රතඥන සිත්වල මේ මාර්ගාංග ධර්ම යෙදෙනකොට මාර්ගාංග 1ක් 2ක් 3 4ක් 5ක් ඒ විදිහට එකවර යෙදෙන්න පුළුවන්. හැබැයි 6 7 8 කියලා මේ 8ම එකම සිතක යෙදෙන අවස්ථාවක් එනවනම් ප්‍රතජන සත්වයෙකුගේ සිතේ ඒ අවස්ථාව පළමු අවස්ථාව තමයි සෝවාන් මාර්ගඥානයයි කියලා හඳුන්වනවා. එහෙමනම් සාමාන්‍ය ප්‍රතඥයාගේ සිතේ මේ චෛතසික ධර්ම එහෙම නැත්නම් මේ මාර්ග ධර්ම ජනිත වුණාට අටම එකවර එකසිතක උපදින්නේ නැහැ. ඒකසිතක උපදින පළමු අවස්ථාව තමයි සෝවාන් මාර්ගයයි කියලා හඳුන්වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මුලින්ම මේ සම්මා සමාධිය පැහැදිලි කරනකොට මෙන්න මේ කාරණය තමයි දක්වන්නේ මහණෙනි ප්‍රත්‍ය සහිත වූ පරිවාර සහිත වූ ආර්ය සම්මා සමාධිය කියලා කියන්නේ කුමක්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ මාර්ගාංග හතෙන්ම පිරිවරණ ලද ඒ මාර්ගාංග හතෙන්ම යුක්ත වූ සම්මා සමාධිය තමයි ආර්ය සම්මා සමාධියයි කියලා හඳුන්වන්නේ. පරිවාර සහිත ප්‍රත්‍ය සහිත සම්මා සමාධියයි කියලා හඳුන්වන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ අවශේෂ මාර්ගාංග සියල්ලම එකට එකතුනේ නැතිනම් ඒ සමාධිය කෙලෙස් නසන්නට සමත් වෙන ආර්ය සම්මා සමාධියක් බවට පත් වෙන්නේ නැහැ. ඒතර මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ. මහණෙනි ප්‍රත්‍ය සහිත වූ පරිවාර සහිත වූ සම්මා සමාධිය කොහොමද දියුණු කරන්නේ කියලා මම නුඹලාට පැහැදිලි කරලා දෙනවා කියලා ආරම්භ කරන දේශනාව තථාගතයන් වහන්සේ ඉන්නනතුරුව පැහැදිලි කරනවා ඒ පරිවාර හැටියට ප්‍රත්‍ය හැටියට දක්වන්නේ මොනවද ආරෂ්ඨාංග මාර්ගයේ ඉතිරි මාර්ගාංග 7. එතකොට ඒ මාර්ගාංග 7ත් මේ සම්මා සමාධියත් ප්‍රතඥන සිත්වල විටින් විට හටගන්නවා. නමුත් එකට එකතු වෙලා සම්මා සමාධියට පරිස්කාර හැටියට සම්මා සමාධියට ප්‍රත්‍ය හැටියට පරිවාර හැටියට මේ අටම එකට එකතු වෙලා යෙදුනොත් තමයි කෙලස් ප්‍රහාණය කරන්නට සමත් වෙන ආකාරයෙන් ආර්ය සම්මා සමාධියයි කියලා හඳුන්වනවා. මෙහෙම පැහැදිලි කරලා ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සම්මා දිට්ඨිය මෙහිදී පූර්වාංගම වෙනවා. පූර්වාංගම වෙනවා කියන්නේ ප්‍රමුඛ වෙනවා. එහෙම දක්වලා එතනින් පස්සේ අනුක්‍රමයෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ මාර්ගාංග එකින් එක පැහැදිලි කරමින් සම්මා සමාධියට ඒවා කොහොමද පරිස්කාර වෙන්නේ, ඒවා කොහොමද උපනිශ්‍රය වෙන්නේ, හේතු වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ කියන බව ඉන් අනතුරුව මේ සූත්‍රයේදී දක්වනවා. එතකොට එහිදී මුලින්ම තථාගතයන් වහන්සේ දක්වනවා සම්මා දිට්ඨිය තමයි මේ කාර්යයේදී පූර්වාංගම වෙන්නේ මූලික වෙන්නේ කොහොමද සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන්නේ මේ සම්මා දිට්ඨියයි මේ මිච්ඡා දිට්ඨියයි කියලා පැහැදිලිව වෙන් කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් සමාධිය નિවරදිව වඩන්නට නම් පැහැදිලි දැක්මක් තියෙන්නට ඕන. එතකොට මේ සමාධිය පිළිබඳව මේ සම්මා සමාධියයි මේ මිච්ඡා සමාධියයි මේ සම්මා සමාධියට අදාළ හේතුප්‍රත්‍ය මේ සම්මා සමාධියට බාධක වෙන ධර්ම මේවා පැහැදිලිව දකින්නට නම් පුහුණු කරන්නට නම් ඒ පුද්ගලයාට සම්මා දිට්ඨිය තිබිය යුතු වෙනවා. එනිසා මේ ආර්ය ධර්ම වඩද්දී එහෙම නැත්නම් ආර්ය ශ්‍රාංක මාර්ගයේ දියුණු කරද්දී සම්මා දිට්ඨිය එහිදී මූල කාරණේ හැටියට ක්‍රියාත්මක වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වනවා. එතකොට ওই විදිහට දක්වලා ඉන්න අනතුරුව සම්මා දිට්ඨින් පහම් භික්කවේ ද්වයං වදාමි. මහණෙනි සම්මා දිට්ඨියත් මම එහිදී දෙආකාරයකින් දේශනා කරනවා. කොහොමද සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා ආශ්‍රව සහිත වූ ඒ වගේම සැප විපාක ඇති කරන්නා වූ පංචස්කන්ධයක් ජනිත කරන්නා වූ ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ කොමක්ද? අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති හුතම් ආදී වශයෙන් දක්වන දසවස්තුක සම්මාදිට්ඨිය. ඊළඟට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් පවතිනවා. අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. එහි ස්වභාවය තමයි ආර්ය වූ ඒ වගේම ආශ්‍රවයන්ගෙන් විනිර්මුක්ත වූ ලෝකෝත්තර වූ ඒ වගේම ආර්ය මාර්ගයට අංග බවට පත් වෙන මාර්ගාංග බවට පත් වෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ තමයි අර මාර්ගසිතෙහි යෙදෙන්නා වූ සම්මාදිට්ඨිය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වැඩපිළිවෙලේදී සම්මා දිට්ඨිය මූලික වෙන්නේ කොහොමද? අර ලෞකික සම්මාදිට්ඨිය පිළිබඳව ක්‍රියාත්මක වෙනකොට ඒතනත්තාට වැටහෙන්නට ගන්නවා මේ තමයි සම්මාදිට්ඨිය මේ තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති හුතම් ආදී වශයෙන් දුන් දෙහි විපාක ඇත පූජා කරන දෙහි විපාක ඇත මෙලව ඇත පරලව ඇත ආදී වශයෙන් ඒ කරුණු નિවරදිව වැටහෙනවා නම් අන්න ඒක සම්මා දිට්ඨියයි කියලා එතනත්ත නුවණින් තේරුම් ගන්න. නත්ති දින්නම් නත්ති ඉට්ටම් නත්ති හුතම් ආදී වශයෙන් දුන් දේහි විපාක නැත, පූජා කළ දේහි විපාක නැත, මෙලව නැත, පරලව නැත ආදී වශයෙන් යම් කෙනෙක් ඒ කරුණු 10 වරදවා වටහා ගන්නවා නම් එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියක් කියලා හරියට වටහා ගන්නවා. එතකොට මේ වැටහීම ඇති කරගන්නට පුළුවන් වෙන්නේ කෙසේද? සම්මා දිට්ඨිය නිසා. නිවැරදි දැක්ම නිසා. එතකොට නිවැරදි දැක්ම ඇති කෙනෙකුට තමයි මේ හරි දෙයි මේ වැරදි දෙයි කියලා පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම තේරුම් අරගෙන සම්මා වායාම එතනදී උපයෝගී වෙනවා අර වැරදි දෘෂ්ටිය දුරු කරලා යහපත් දෘෂ්ටිය අවදි කරගන්නට. වැරදි දැක්ම මෙයයි කියලා තේරුම් ගත්තාම මේ වැරදි දේ දුරු කරලා යහපත් දැක්ම අවදි කරගන්නට එතන සම්මා වායාමයේ උපකාර වෙනවා. ඊළඟට වැරදි දෘෂ්ටිය දුරු කරමින් නිවැරදි සම්මා දිට්ඨියෙහි පිහිටන්නට ඒ තනත්තාට සම්මා සතිය උපකාර වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටියයි මේ සම්මා දිට්ඨියයි කියලා තේරුම් අරගෙන මිත්‍යා දෘෂ්ටිය දුරු කරමින් සම්මා දිට්ඨියෙහි පිහිටා සිටින්නට ඒ තනත්තාට සතිය උපකාර වෙනවා. මෙන්න මේ විදිහට සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා. සම්මා වායාම සහ සම්මා සතිය ඒකට පරිවාර වෙනවා. මේ කරුණු තුන පූර්වාංගම වෙලා මේ කරුණු තුන මූලික වෙලා තමයි මේ සමස්ත ආරෂ්ඨාංක මාර්ගයම නිවැරදිව පුරුදු පුහුණු කිරීම ආර්ය භාවයට පුරුදු පුහුණු කිරීම ක්‍රියාත්මක වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. එතකොට දැන් අපට දෛනික ජීවිතයේදී මේක ප්‍රයෝගී කරගන්නට පුළුවන් වෙන්නේ, ඒ වගේම සම්මා දිට්ඨිය දියුණු කරන්නට මේ ප්‍රයෝගී කරගන්නට පුළුවන් වෙන්නේ ප්‍රායෝගිකව අපි මේ කාරණේ කොහොමද යොදාගන්නේ කියලා හරියට තේරුම් ගත්තොත්. එතකොට මේ සූත්‍රයේදී ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංග ධර්ම ලෝකෝත්තර මට්ටමින් දියුණු කරලා කෙලස් ප්‍රහාණය කරන්නට මූලික වෙන්නේ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මේ காரணා තුන. එතකොට මේ සූත්‍රයේ දිගින් දිගට පැහැදිලි කරනවා අවශේෂ කරුණු දෙආකාරයකින් ලෞකික ලෝකෝත්තර සම්මා සංකප්පයත් ලෞකික සම්මා සංකප්පේ ලෝකෝත්තර සම්මා සංකප්ප. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියන මේ සංකල්ප තුන මිත්‍යා සංකල්පයි, නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියලා දක්වන්නේ ඒ නිවැරදි සංකල්පයි. එතකොට මේ වැරදි සංකල්පයයි මේ නිවැරදි සංකල්පයයි කියලා හරියට තේරුම් ගන්නේ සම්මා දිට්ඨියෙන්. ඊට පස්සේ මිත්‍යා සංකල්ප දුරු කරලා සම්‍යක් සංකල්පනාවන්හි පිහිටන්නේ සම්මා වායාමයෙන් වීරයෙන්. එතකොට මේ වැරදි සංකල්පයයි මේ නිවැරදි සංකල්පයයි කියලා තේරුම් අරගෙන එහි පිහිටා සිටින්නට එතනත්තාට සිහිය උපකාර වෙනවා. එනිසා සම්මා සංකල්පය සම්බන්ධවත් සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන කරුණු තුන තමයි මූලික වෙන්නේ ප්‍රධාන වෙන්නේ. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. එතනදිත් සම්මා දිට්ඨි විරිය සති කියන කරුණු තමයි ප්‍රධාන වෙන්නේ. සම්මා දිට්ඨියෙන් තමයි මේ මිච්ඡා වාචාවයි මේ සම්මා වාචාවයි කියලා තේරුම් ගන්න. ඊට පස්සේ වීරයෙන් මිච්ඡා වාචාව ප්‍රහාණය කරලා දුරු කරලා සම්මා වාචාවෙහි පිහිටනවා. ඊළඟට සතිය විසින් මේ මිත්‍යා වාචාවයි මේ සම්‍යක් වාචාවයි කියලා හඳුනාගෙන එහි පිහිටන්නට එතනත්තාට සිහිය සහාය වෙනවා. ඊළඟට සම්මා කම්මන්තය පිළිබඳවත් එහෙමයි මේ මිත්‍යා කර්මාන්තයයි මේ සම්‍යක් කර්මාන්තයයි කියලා තේරුම් ගන්න. එතනත්තාට සම්මා දිට්ඨිය උපකාර වෙනවා. වීරෙන් මිච්ඡා කම්මන්තේ බැහැර කරලා සම්මා කම්මන්තෙහි පිහිටනවා සිහිය ඒ සඳහා එතනත්තාට සහාය පිණිස පවතිනවා ඊළඟට සම්මා ආජීවයත් එහෙමයි මේ මිත්‍යා ආජීවයයි මේ සම්‍යක් ආජීවයයි කියලා වටහා ගන්නේ සම්මා දිට්ඨියෙන් ප්‍රඥාවෙන් ඊට පස්සේ මිච්ඡා ජීවේ දුරු කරලා සම්මා ජීවේහි පිහිටන්නේ වීරයෙන් සම්මා වායාමයෙන් ඒ සඳහා එතනත්තාට සිහිය උපකාර වෙනවා මෙන්න මේ විදිහට ආරෂ්ඨාංග මාර්ගය වැඩි දියුණු කරන්න සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මේ කරුණු තුන බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී නැවත නැවත අවධාරණය කරලා තියෙනවා සමස්ත සතිපට්ඨාන සූත්‍රය මුළුල්ලේම මේ කරුණු තුන තමයි තථාගතයන් වහන්සේ දක්වන්නේ ආතාපි සම්පජානෝ සතිමාන් ආතාපි කියලා කිව්වේ කෙලස් දුරු කරන වීරය සම්පජානෝ කියලා කිව්වේ නුවණ, සතිමා කියලා කිව්වේ සිහිය. ඒතර සිහිය, නුවණ, වීරය. ඔය කර්ම තුන තමයි සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හැම තැනම අවධාරණය කරන්නේ. ඒකට හේතුව තමයි මේ කාරණා තුන තමයි අපට ලෞකික වශයෙන් ಗುಣධර්ම දියුණු කරන්නටත් ලෝකෝත්තර වශයෙන් ಗುಣධර්ම දියුණු කරන්නටත් විශේෂයෙන් උපකාර වෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය කොහොමද බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ? මේ වැරදි දෙයි මේ නිවැරදි දෙයි කියලා වෙන් කරගන්නට අපට සම්මා දිට්ඨිය උපකාර වෙනවා. දැන් සම්මා දිට්ඨිය පිළිබඳව තථාගතයන් වහන්සේ විසින් බොහෝ අවස්ථාවල දේශනා කරනවා. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කළ සම්මා දිට්ඨි සූත්‍රයේදී මේ කරුණ මනවින් පැහැදිලි කරනවා. ඒ හැමතැනකම තියෙන කරුණු එකට එකතු කරලා ගත්තහම නිවැරදි දැක්මක් ඇති කර ගැනීම තමයි නිවැරදි දැක්මක් අවදි කිරීම තමයි සම්මාදිට්ඨියේ කාර්යභාරය. එතකොට සම්මාදිට්ඨිය හැටියට අවදි වෙන්නේ කුමක්ද? ප්‍රඥාව නැමැති චෛතසිකය. ප්‍රඥාව නැමැති චෛතසිකයෙන් සිත ප්‍රභාමත් කරනවා, ආලෝකමත් කරනවා. එතකොට ආලෝකයෙන් කරන්නේ හැමදේම පැහැදිලිව ප්‍රකට කරන එක, දකින්නට සලස්වන එක. ආලෝකය නැතිනම් කිසිවක් નિවරදිව දැක ගන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි අපේ මනසේ ප්‍රඥාව මතු නොවුනොත් අපට අරමුණු નિවරදිව වටහා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒවා පිළිබඳව වැරදි වැටහීම් ඇති වෙන්නේ. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස වශයෙන් සංඥා විකෘති වෙනවා. ඒ කියන්නේ මූලික හඳුනා ගැනීම විපරීත වෙනවා. ඊළඟට චිත්ත විපල්ලාස. ඒ පිළිබඳව ඇති වෙන මනෝභාවයන් විකෘති වෙනවා. වැරදි අදහස්, වැරදි මනෝභාවයන් ඒ පිළිබඳව ජනිත වෙනවා. ඊට දිට්ටි විපල්ලාස. ඒ පිළිබඳව දැක්ම විකෘති වෙනවා. එහෙම වුණොත් ඒ තනත්තාට නිවැරදි වැටහීමක් ඇති කරගන්නට පුළුවන් කමක් නැහැ. එනිසා යම්කිසි කෙනෙකුට නිර්වද්‍ය දැක්මක් ඇති කරගන්නට නම් අර අවිද්‍යාව දුරු කරන, මෝහය දුරු කරන, මුලාව දුරු කරන ප්‍රඥාව නැමැති ආලෝකය මනසේ ජනිත වෙන්නට ඒ ආලෝකේ ජනිත වුණොත් තමයි අරමුණු වල යථා ස්වභාවය નિවරදිව වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ ප්‍රඥාව අවදි වෙනවා කියලා කියන්නේ අපි ධර්ම කරුණ වශයෙන් යමක් දැන ගැනීම, ඉගෙන ගැනීම, තේරුම් ගැනීම කියන තැනට එහා ගිය ප්‍රායෝගික දැක්මක්. උදාහරණයක් හැටියට ගත්තාම සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අපි බණ වලින් අහලා පොතපතින් කියවලා අපිට යම්කිසි සුත්තමය ඥානයක් තියෙන්නට පුළුවන්. ඊළඟට ඒ ගැන සිතලා කල්පනා කරලා ප්‍රශ්න කරලා සාකච්ඡා කරලා අපිට චින්තාමය ඥානයක් දියුණු කරගන්නට පුළුවන්. නමුත් සැබෑවට අපට සම්මා දිට්ඨිය තියද නැද්ද කියලා තීරණය කරන්නට වෙන්නේ අපේ චිත්තසංතානෙහි ඇතිවෙන කුසල ධර්ම අකුසල ධර්ම පැහැදිලිව වෙන්කොට මේ කුසලයයි මේ අකුසලයයි මේ යහපත් කරුණයි මේ අයහපත් කරුණයි කියලා පැහැදිලිව වෙන්කොට දකින්නට පුළුවන් නම් තමයි එතන ප්‍රායෝගිකව සම්මා දිට්ඨිය අවදි වෙනවයි කියලා කියන්නට පුළුවන් වෙන්නේ. එතකොට අපිට සම්මාදිට්ඨිය ගැන මූලික වශයෙන් සුත්තමේ ඥානය අවශ්‍ය වෙනවා. හැබැයි සුත්තමේ ඥාණයෙන් පමණක් සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. ඊළඟට චින්තාමේ ඥානය දියුණු කරන්නට වෙනවා. චින්තාමේ ඥාණයෙන් පමණක් සම්මාදිට්ඨිය අවදි වෙන්නේ නැහැ. තුන්වෙනුව අපි භාවනාමේ ඥානය අවදි කරන්න වෙනවා. භාවනාමේ ඥානය කියන්නේ ප්‍රායෝගිකව සති සම්පජඤ්ඤයෙන් ඒ කරුණ ස්පර්ශ කිරීම. එතකොට එතනදි තමයි හැබෑවටම මේ භාවනාමය ඥානය අවදි වෙන්නේ. ඉතින් සුතමේ ඥාන, චින්තාමේ ඥාන දෙක ඒ සඳහා උපනිශ්‍රය වෙනවා, උපකාර වෙනවා. මුලින් අහලා තියෙන්න ඕන, ඒ වගේම කියවලා තේරුම් අරගෙන තියෙන්න ඕන, හිතලා කල්පනා කරලා සාකච්ඡා කරලා ඒක විග්‍රහ කරගෙන තියෙන්න ඕන. ඊළඟට සති සම්පජඤ්ඤයෙන් ඒ ස්පර්ශ කොට, ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරන්නට ඕන. ඉතින් මේ සඳහා මේ විදිහට සම්මාදිට්ඨිය උපදවන්නට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් උදව් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරතෝ ഘോഷය සහ යෝනිසෝ මනසිකාරය. දැන් මේ මහා චත්තාරිස්සක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දිට්ඨියයි මේ මිච්ඡා දිට්ඨියයි කියලා වෙන්කොට හඳුනා ගන්නා බව තමයි සම්මා දිට්ඨිය. එතකොට එහිදී සම්මා දිට්ඨිය හැටියට ලෞකික සම්මා දිට්ඨිය හැටියට දක්වන්නේ අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති හුතම් අත්ති සුකට දුක්කට ආනම් කම්මානම් පලං විපාකෝ ආදි වශයෙන් දක්වන දසවස්තුක සම්මා දිට්ඨිය. එතකොට මුලින්ම මේවා පිළිබඳව පරතෝ ഘോഷයක් අපිට තියෙන්න ඕන. පරතෝ ഘോഷය කියන්නේ අනුන්ගෙන් අහලා දැනගෙන තියෙන්නට ඕන. සම්මා සම්බුදු කෙනෙක් ලෝ පහළ වුණාම සම්මා සම්බුදුරු විසින් අවබෝධ කරගෙන ලෝක ධර්මතාවයන් ලොවට දේශනා කරනවා. ඒතර මූලික වශයෙන් ඒ සම්මා සම්බුදුරු දෙසූ සද්ධර්මයේ පිළිබඳව අපි අහලා එහෙම නැත්නම් පොතපතින් කියවලා අපට මූලික දැනුමක් තිබීම අවශ්‍යයි. ඒක තමයි පරතෝ ഘോഷය කියන්නේ. සම්මාදිට්ඨිය උපදවන්නට බෑ පරතෝ ഘോഷය නැතිනම්. පරතෝ ഘോഷයයි කියලා කියන්නේ අනුන්ගෙන් අහලා දැන ගැනීම. එතකොට සම්මා සම්බුදුවරු බුද්ධත්වයට පෙර ආත්ම භාවයන්හි බෝසත් අවදීදී වෙනත් බුදවරු මුණ ගැහිලා පසේ බුදවරු මුණ ගැහිලා රහතන් වහන්සේලා මුණ ගැහිලා දහම් කරුණු උන්වහන්සේලා විසිනුත් අහලා දැනගන්නවා. නමුත් අවසාන ආත්ම භාවයේ චතුරාර්ය සත්‍ය පිළිබඳව වෙනත් කිසිම කෙනෙකුගෙන් අහලා දැනගන්නේ නැතිව ස්වඥාණයෙන් අවබෝධ කිරීමේ හැකියාව සම්මා සම්බුදුවරුන්ට පවතිනවා. ඒ නිසා තමයි සම්මා සම්බුද්ධ කියලා හඳුන්වන්නේ. හැබැයි ශ්‍රාවකින් හැටේට කටයුතු කරන හැම දෙනාම ශ්‍රාවක කියලා හඳුන්වන්නේ අහලා තමයි ඒවා දැනගෙන ප්‍රගුණ කරන්නේ. එතකොට ශ්‍රාවකයෙක් හැටියට ප්‍රධාන වශයෙන්ම සම්මා දිට්ඨිය දියුණු කිරීම සඳහා අපට අසා දැන ගැනීම. එහෙම නැත්නම් අද වර්තමානයේ හැටියට කියවලා පොතපතින් කරුණු දැන ගැනීම මූලික වශයෙන් උපකාර වෙනවා. ඒකයි පරතෝඝෝෂය කියලා කිව්වේ. පරතෝඝෝෂයෙන් පමණක් අපට සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ. ඊළඟ කාරණය තමයි යෝනිසෝ මනසිකාරය. අර පරතෝ ഘോഷයෙන් පෙන්වා දෙන කාරණය යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සති සම්පජඤ්ඤය. සිහිය සහ නුවණ. සිහිය සහ නුවණ උපදවාගෙන අපිට ඒ කාරණා පැහැදිලිව දකින්නට පුළුවන් වෙනවා. අන්න එතකොටයි නිවැරදි දැක්මක් අවදි වෙන්නේ. එතකොට මුලින්ම අපි මේ කරුණු ගැන අහලා තියෙන්නට ඕන. දෙවනුව ඒවා පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් දකින්නට උත්සාහ කරන්න ඕන. එතකොට මේ සම්මාදිට්ඨියයි කියලා අර අත්ති දින්නම් අත්තිට්ටං ආදි වශයෙන් දක්වනේ දසවස්තුක කරුණු පිළිබඳව අහලා තියෙන්නට ඕන. මේ මිත්‍යා දෘෂ්ටියයි කියලා නත්ති දින්නම් නත්තිට්ටං ආදී කරුණු පිළිබඳව අපි අහලා තියෙන්නට ඕන. අහලා ඊට පස්සේ තේරුම් අරගෙන යෝනිසෝ මනසිකාරයෙන් ඒවා ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරන්නට ඕන මේ කාරණය සාවද්‍යයි මේ කාරණය නිර්වද්‍යයි මේ විදිහට කටයුතු කළොත් ඒක වැරදි ඒකෙන් අයහපතක් වෙන්නේ මේ විදිහට කටයුතු කළොත් තමයි යහපතක් සිද්ධ වෙන්නේ කියලා හේතුඵල වශයෙන් නිවැරදිව කුසල අකුසල් වශයෙන් යහපත යහපත වශයෙන් කලයුත්ත නොකලයුත්ත වශයෙන් වෙන් කරගන්නට පුළුවන් හැකියාව අපි තුල ජනිත වෙන්නේ සම්මා දිට්ඨිය නිසා එතකොට ඒ බඳු දැක්මක් අවදි කර ගැනීම අපිට මේ සියලුම ගුණධම් નિවරදිව ප්‍රගුණ කරන්න උපකාර වෙනවා. ඒ නිසා තමයි සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට සම්මා වායාමය අපට එහිදී උපකාර වෙනවා අර දුරු කළ යුතු ධර්ම දුරු කරලා පවත්වා ගත යුතු වර්ධනය කළ ගත යුතු ධර්ම වර්ධනය කරන්න. මොනවද දුරු කළ යුත්තේ? යමක් වැරදි, සාවද්‍යයි, මිත්‍යාවයි, අකුසලයයි, අයහපතයි කියලා හඳුනාගත්තොත් ඒවා මනසින් බැහැර කරන්නට ඕන. ඊළඟට යමක් කුසලයයි, ගුණයයි, දහමයි අර්ථ සම්පන්න දෙය කියලා නිවැරදිව සම්මාදිට්ඨියෙන් වටහා ගත්තාම ඒ නිවැරදි කියලා තේරුම් ගත්තු දේ මතු කරගෙන තහවුරු කරගන්නට අපට වීර තියෙනවා. දැන් දෛනිකව අපි කරන කියන කටයුතුත් එක්කලා මේක සම්බන්ධ කරගන්නකොට අපිට පෙනෙනවා සමහර වෙලාවට අපිට යම් යම් කරුණු පිළිබඳව යම් ප්‍රමාණයක දැනුමක් තියෙනවා. ඒ කියන්නේ මත්පැන් බොන එක හොඳ නැහැ, ඒක වැරදි කියන වැටහීමක් යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ කියන්නේ අහලා තියෙනවා, ඒ කියන්නේ හිතලා තියෙනවා. නමුත් සමහරුන්ට මේ මත්පැන් බීම වැරදි කියලා දැනගත්තට ඒකෙන් නිදහස් වෙන්නට බෑ. ඇයිද? සාවද්ද දේ දුරු කරලා නිර්වද්ද දෙහි පිහිටා සිටින්නට අවශ්‍ය කායික මානසික වීරය අවශ්‍ය තරම් නැති නිසා. ඊළඟට තව සමහර කෙනෙකුට තරහ ගන්න එක හොඳ නෑ කියලා අහලා තියෙනවා. ඒක හිතලා කල්පනා කරලා තේරුම් අරගෙන තියෙනවා. නමුත් කෝපය මතුවෙනකොට තරහ මතුවෙනකොට ඒක දුරු කරලා සිත ශාන්තියෙහි පවත්වා ගන්න. එහෙම නැත්නම් මෛත්‍රියෙහි පවත්වා ගන්නට ඒ තනත්තාට අවශ්‍ය කායික මානසික වීර්‍ය ප්‍රමාණවත්ව නැහැ. එතකොට වීර්‍ය කියන චෛතසිකය කුසල් අකුසල් දෙකේම යෙදෙන ප්‍රකීර්ණක චෛතසිකයක්. ඒ නිසා මෙතන සම්මා වායාම කියලා කියන්නේ අකුසල් දුරු කරලා කුසල් මතු කිරීමට හැකි කායික මානසික උත්සාහය. එතකොට අපේ සිත සතන් තුළ වීර්‍ය ඇතිවෙච්ච පමණටම ඒක සම්මා වායාමයක් වෙන්නේ නැහැ. ඒක කුසල වීර්යයක් වෙන්නේ නැහැ. බොහෝ කොට ප්‍රතඥන සිත්වල මතුවෙන වීර්ය අකුසල වීර්යයි. එතකොට අපි කොහොමද වීර්ය කුසල වීර්යයක්ද අකුසල වීර්යයක්ද කියලා දැනගන්නේ? ඉතින් ඒක දැනගන්නත් සම්මාදිට්ඨිය තියෙන්නට ඕන. මේ නිර්වද්‍ය කාරණයයි මේ සාවද්‍ය කාරණයයි කියලා වෙන්කොට හඳුනා ගන්නට. එතකොට කොහොමද සම්මා වායාමයේ හඳුනාගන්නේ කොහොමද මිත්‍යා වායාමයේ හඳුනාගන්නේ? ඒක හඳුනා ගන්නට තියෙන ක්‍රමය තමයි හේතුව සහ ඵලය සමාධිට්ඨියෙන් විමසා බැලීම. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් විමසා බැලීම. අපට හේතුව විමසා බැලීමනොත් ඒක නිර්වද්ද ධර්මයක්ද සාවද්ද ධර්මයක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඵලය විමසා බැලීමනොත් එහෙම කරන්නට පුළුවන්. හේතුව විමසා බලනවා කියලා කියන්නේ දැන් Taman තුල වීරය ජනිත වෙනවා නම් ඒ වීරය මතුනේ කවර මූලයකින්ද? දැන් සම්මා දිට්ඨි සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ දක්වනවා සම්මා දිට්ඨිය තේරුම් ගන්නට නම් මේ කුසලයයි මේ කුසල මූලයයි මේ අකුසලයයි මේ අකුසල මූලයයි කියන කරුණු નિවරදිව වටහා ගන්න එතකොට ඒ කියන්නේ කොමක්ද? එහි මූලය හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. Taman තුල කායික මානසික උත්සාහයක් ඇති වෙනවා කියලා වැටහෙනවා. නමුත් ඒ කායික මානසික උත්සාහය කුසල මූලිකවද ජනිත වුනේ අකුසල මූලිකවද ජනිත වුනේ කියලා විමසා බැලුවොත් තමයි අපට ඒක කුසල වීරයක්ද අකුසල වීරයක්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒ බඳු සම්මාදිට්ඨියක් වැඩෙන්නේ අර හේතුව විමසලා බලනකොට. ඉතින් හේතුව විමසලා බලනකොට අපට පෙනෙනවා නම් අපේ වීරය අපි යමකට උත්සාහවත් වෙනවා. හැබැයි උත්සාහය ජනිත වුනේ යමක් අත්පත් කර ගැනීමේ කැමැත්තක් මත. ඒ අත්පත් කරගැනීමේ කැමැත්තක් මත අපට වීරය උපදිනවා නම් එතන ලෝභ මූලික වීරය. එතකොට ලෝභය කියලා කියන්නේ කුසල මූලයක් නෙමෙයි අකුසල මූලයක්. එහෙමනම් ඒ යමක් අත්පත් කරගැනීමේ කැමැත්තෙන් අපි තුල යම්තා කායික මානසික උත්සාහයක් ඇති වෙනවා නම් ඒක කුසල වීරයක් නෙමෙයි අකුසල වීරයක්. දැන් මේක දෛනික ජීවිතයේදී අපිට ගේ දොර ඉඩ කඩම් යාන වාහන මිල මුදල් අත්පත් කර ගැනීම සම්බන්ධව පමණක් නෙමෙයි භාවනා කිරීම සඳහා අපි වාඩි වෙනකොටත් අපිට මේ අකුසල වීර්ය ජනිත වෙන්නට පුළුවන්. ඒ කියන්නේ භාවනාව සඳහා වාඩි වෙන්නෙම යම්කිසි දෙයක් අත්පත් කරගැනීමේ අදහසෙන්. එහෙම නැත්නම් මම මේ தත්වෙටපත් වෙන්න ඕන, මම මෙහෙම වෙන්න ඕන කියන යම්කිසි බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් ඇතිව අපි එතනට වාඩි වෙනකොට අපට නොදැනුවත්වම අපේ මනස තෘෂ්ණා මූලික වෙන්නට පුළුවන්. ඉතින් මේවා ඊටාම පරිස්සමින් තේරුම් ගන්නට ඕන. ඉතින් බලාපොරොත්තුවක් නැතුව අපි කොහොමද යමක් කරන්නේ? බලාපොරොත්තුවක් ඇති කර ගැනීම කියලා එකෙන් අදහස් කරන්නේ අත්පත් කර ගැනීම පිළිබඳව බලාපොරොත්තුවක් තියනවා යම්කිසි සුවදායක විඳීමක් පිළිබඳ බලාපොරොත්තුවක් තියනවා නම් දැන් සමහරු භාවනාවට වාඩි වෙනකොටත් අදවත් මගේ හිත එකඟ වුණොත් නම් හොඳයි. එතකොට අදවත් මට වැඩි වෙලාවක් හොඳට හිත සමාධිගත කරගෙන පවතින්න පුළුවන් වුණොත් හොඳයි. එතකොට මේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව විසින්ම මනස කම්පණයටපත් කරනවා, චංචල කරනවා, සැලීමටපත් වෙනවා. එතකොට අපි කල යුත්තේ ඇත්තටම චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍ය නම් ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන්නට උපකාර වෙන සාධක මොනවාද? ඊට බාධක මොනවද කියලා හරියට නුවණින් තේරුම් අරගෙන බාධක දුරු කරමින් සාධක ගොඩ නැගීමයි අපි කල යුත්තේ. අර බලාපොරොත්තු ඇති කර ගැනීම, ප්‍රාර්ථනා ඇති කරගෙන තෘෂ්ණා මූලික අපේක්ෂා ඇති කර ගැනීම නෙමෙයි. අවශ්‍ය දේ තේරුම් අරගෙන ක්‍රියාත්මක කිරීම. එතකොට ඒ අදාළ පරමාර්ථය සාධනය කරන සාධක මොනවද, බාධක මොනවද? ඒව හරියට වෙන් කරලා හඳුනාගෙන ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න එහෙම නැතුව අපි බලාපොරොත්තුවක් ඇති කරගත්තා කියලා ඒක සඵල කරන්නට පුළුවන් කමක් නැහැ. දැන් මේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන උපමාවක් දක්වනවා සංයුත්ත නිකායේ වාසි ජටෝපම සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි කිකිලියකට බිත්තර 10ක් 12ක් දෙනවා රකින්නට. දැන් කිකිලිය කල්පනා කරනවා මේ කුකුළු පැටවුන් ඉක්මනට මේකෙන් එළියට එනවා නම් හොඳයි. ඉතින් එහෙම ප්‍රාර්ථනා කළා කියලා එහෙම බලාපොරොත්තු වුණා කියලා අර කුකුළු පැටව ඉක්මනට එළියට එන්නේ නැහැ. ඉතින් එහෙම එළියට ගන්න කියලා ඒ කිකිලිය හොටෙන් කොටලා නියම් පහුරු ගාලා එහෙම අර කටුව බින්දොත් එහෙම විතර සාරු ටික එළියට එනවා විනා පැටියක් නැහැ, විතරෙත් නැහැ. එහෙමනම් කල යුත්තේ කුමක්ද? ඒ ඉක්මනින් පැටියා එළියට ගන්න ඕන නම් ඒ පිළිබඳව තෘෂ්ණා මූලික බලාපොරොත්තු ඇති කර ගැනීම නෙමෙයි ඒ ඉක්මනින් පැටියා එළියට එන්නට අවශ්‍ය සාධක ගොඩනැගීමයි. එතකොට මොකද්ද සාධකය? වැඩි වේලාවක් ඒ බිත්තර මත läග සිටීමෙන් ඒ බිත්තර උණුසුම් කිරීම. එතකොට ඒ කාර්ය කරන්නට ඕන කැප වෙලා ඉක්මනට පැටවුටක එළියට එනවා නම් හොඳයි කියන බලාපොරොත්තුව නෙමෙයි එතනදී වැදගත් වෙන්නේ ඒ අදාළ පරමාර්ථය සාධනය වෙන්නට කල යුතු දේ හරියට හොයලා බලලා කරන්න ඕනේ සාධක ටික ගොනු කරන්න. එහෙම වැඩි වේලාවක් නැවත නැවත අර බිත්තර රත් කළොත් ඉක්මනින් අර බිත්තර මෝරා යනවා පැටියා සැකසෙනවා පැටියා විසින්ම හොටෙන් හරි නිය පිටින් හරි ඇනලා අර බිත්තර කටුව බිඳගෙන එළියට එනවා එතකොට මොකද්ද මේකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ දක්වනවා මහණෙනි හරියට හේතුව ජනිත කළොත් හේතුව විසින්ම ඵලය අවදි කරනවා. ආය හේතුව හදලා ඵලය ලැබේවා කියලා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. එතකොට අවශ්‍ය වෙන්නේ හේතුව નિවරදිව ජනිත කිරීමයි. එතකොට ඒ තුලින් ඵලය ජනිත වෙනවා. ඵලය ලැබේවා ලැබේවා කියලා හිතුවට අදාළ හේතු ප්‍රත්‍ය ජනිත කරන්නේ නැතිනම් ඵලය ලැබෙන්නේ නැහැ. කියලා බුදුරජාන් වහන්සේ මේ උපමාව දක්වලා දේශනා කරන මහන්නේ අන්නේ වගේ යම්කිසි කෙනෙක් කල්පනා කරනවා මට මේ ජීවිතේම ආශ්‍රව ධර්මයන්ගෙන් සිත මුදවා ගන්න පුළුවන් නම් හොඳයි. මේ ජීවිතේම මට කෙලස් නසන්න පුළුවන් නම් හොඳයි. මේ ජීවිතේම මට රහත් වෙන්න සෝවාන් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා බලාපොරොත්තුවක් ඇති කරගන්න. එහෙම බලාපොරොත්තු වෙච්ච පමණට එතනත්තා අරහත්ත්වයටපත් වෙන්නෙත් නැහැ. සෝවාන් ඵලයටපත් වෙන්නෙත් නැහැ. ඒ බලාපොරොත්තුව සඵල වෙන්න නම් ඒ තනත්තා සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආරෂ්ඨාංක මාර්ග කියන මේ බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කරන්නට ඒවා ප්‍රගුණ කරන්නට කැප වෙන ප්‍රමාණයට තමයි මේ ජීවිතයේ සෝවාන් ඵලයටපත් වෙනවද අරහත් ඵලයටපත් වෙනවද කියලා තීරණය වෙන්නේ. ඒ අදාළ සාධක ටික ගොනු කරන්නේ නැතිව බලාපොරොත්තුවක් ඇති කරගෙන වීර්ය කලයි කියලා ඒක හුදෙක් තෘෂ්ණා මූලික වීරයක් වෙනවා විනා අකුසල් දුරු කරන්නට කුසල් වඩවන්නට අදාළ පරමාර්ථය සාධනය කරන්නට හැකි සම්මා වායාමයක් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට අපි ප්‍රත්‍යවේක්ෂා කරලා විමසා බලන්නට ඕනේ තමන් තුළ යම්කිසි කායික මානසික ප්‍රයත්නයක් වීරයක් හටගන්නවා නම් ඒ වීරය ಗುಣධම් වඩන්නට යෝග්‍ය වෙන කෙලස් දුරු කරන කුසල් වඩන නිර්වාණගාමිනී මාර්ගයට උපනිශ්‍රය වෙන සම්මා වායාමයක්ද නැද්ද කියලා තීරණය කරන්නට පුළුවන් වෙන්නේ මූලික වශයෙන් එහි මූල හේතුව විමසා බැලීමෙන් පසුයි. එතකොට මේ මේ වීරයට මුල් වෙලා තියෙන්නේ ලෝභයද? එහෙම නැත්නම් ද්වේෂයද? ද්වේෂය කියලා කියන්නේ යමක් ගැටෙනවා. දැන් සමහර දේවල් අපිට ඉවත් කරන්න ඕන වුණාම අපි අකමැති වුණාන් පස්සේ ඒ දේ බැහැර කරන්නට අපි බොහෝ ප්‍රයත්න කරනවා. එතකොට ඒ දේවල් බැහැර කරන්න ඕන කියලා අපේ මනසේ ගැටුමක් ඇති වෙනකොට අපි කායිකව මානසිකව ඒ සඳහා උත්සාහ කරද්දී වීරය උපදිනවා. හැබැයි වීරය ඉපදුනාට ඒ වීරය ඉපදිලා තියෙන්නේ අර නොකමැත්තෙන් නම් පටිඝයෙන් නම් ඒ වීරය අකුසල මූලික වීරය. ඒක කෙලස් නසන්නට අකුසල් දුරු කරන්නට උපකාර වෙන්නේ නැහැ. ඊළඟට සමහරලාට මෝහයෙන් අපට වීර්ය උපදිනවා. මෝහයෙන් කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන්, වැරදි වැටහීම් වලින්. නොඇටහීම සහ මිත්‍යා දෘෂ්ටිය කියලා කාරණා දෙකක් තියෙනවා. නොඇටහීම කියන්නේ කරුණු නොඇටහෙන ගතිය, මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදිවට වටහා ගන්නා ගතිය. ඉතින් මෝහයටත් වඩා මිත්‍යා දෘෂ්ටිය විසින් අපට වීරය උපද්දවනවා. ඒ නිසා තමයි දැන් ඔය විවිධ දෘෂ්ටිගත්තු අය දැඩි වීරයෙන් සමහරලාට අත්ත කිලමතාණු යෝගයේහි යෙදෙනවා. කෑම කන්න නැතුව ඉන්නවා, නිදා ගන්න නැතුව ඉන්නවා, සීතලේ කිසිම ඇඳුමක් අඳින්න නැතුව ඉන්නවා, තනි කකුලෙන් හිටගෙන ඉන්නවා, ගිනි මැල ගහගෙන ඒ මැද වාඩි වෙලා ඉන්නවා, කටු සැමිනිවල නිදා ගන්නවා. මේ විදිහට බරපතල විදිහට ගතට සිතට පීඩා ඇති කරනවා නමුත් ඒ සියල්ල දරාගෙන අඛණ්ඩව ඒ කාර්ය කරගෙන යන්නට ලොකු කායික මානසික වීරයක් තියෙනවා. හැබැයි මේ වීර ජනිත වෙලා තියෙන්නේ වැරදි වැටහීමක් තුලින් නිසා ඒයින් කෙලස් නසන්නට ඒ තනත්තාට සහයෝගයක් නැහැ. අන්න ඒ විදිහට අපි තුල ජනිත වෙන වීරය සම්මා වායාමයක්ද නැද්ද කියලා වටහා ගන්නට නම් එහි හේතු විමසා බලන්නට ඕන. එය ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා මේ අකුසල මූලයන්ගෙන් ජනිත වුණු. එහෙම නැත්නම් මාන්නය, ඊර්ෂ්‍යාවාදී අවශේෂ ක්ලේශ ධර්ම වෙන්නට පුළුවන්. ඒ සියල්ලක්ම ලෝභ, ද්වේෂ, මෝහයන් මූලික කොටගෙනයි පවතින්නේ. ඒ නිසා මේ අකුසල මූලයන් ගැන විමසා බලනකොට තමයි අපට කවර මූලයකින්ද මේ කායික මානසික උත්සාහය ජනිත වුනේ කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම හඳුනාගත්තොත් තමයි අපිට මේ කුසල වීරයද කියලා වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කිව්වා ඵලය ගැන විමසා බලන්නට ඕන. ඒ කියන්නේ හේතුව විමසා බලනවා වගේම ඵලය. දැන් මේ වීරය විසින් කරන්නේ කුමක්ද? ඒ වීරයෙන් ජනිත කරන්නේ කවර ප්‍රතිඵලයක්ද කියලා. එහෙම නැත්නම් ඒ වීරය විසින් කුමක්ද ඇතුළත සිද්ධ වෙන ක්‍රියාව හරියට තේරුම් ගන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වීරයත් එක්කලා අපට චිත්ත ඒකාග්‍රතාවය තිබුණේ නැතිනම් අර වීරය විසින් කම්පණයටපත් කරනවා සිත වික්ෂිප්ත කරනවා දැන් ආනන්ද හමුදුරවන්ට පහවදා උදේ වෙනකොට අරහත්ත්වයටපත් වෙලා ධම්සභා මණ්ඩපයට වඩින්නට අවශ්‍ය වුණා ධර්ම සංගායනාව සඳහා ඒ නිසා උන්වහන්සේ දැඩිසේ වීරය කරනවා එතකොට ඒ වීරය තුල යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා ඒ වගේම ඒ වීර නිසා උන්වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාවය අභිබවා ඒ වීර වර්ධනය වුණා. එතකොට එතන යම්කිසි වික්ෂිප්ත බවක් ඇති කරනෝ ඒ වගේම අර බලාපොරොත්තුව විසින් මනස කම්පණයටපත් කරනවා. එතකොට මනස සමබර වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සමතාවයකටපත් වෙන්නේ නැහැ. ඒ කුසල ධර්මයන් සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේට කෙලස් ප්‍රහාණය කරන්නට අවකාශ නොලැබෙන්නේ. ඊට පස්සේ ටිකක් විවේක ගන්නට ඕන කියලා අර දැඩි වීරය අත්හැරලා බලාපොරොත්තුව පැත්තකින් තියලා ටිකක් විවේක ගන්නට සැරසෙනකොට තමයි සිත සමබර වෙන්නේ. ඒ මොහොතේ තමයි උන්වහන්සේට සියලු කෙලෙස් උන්නස අරහත්ත්වයටපත් වෙන්නට අවස්ථාව සැලසෙන්නේ. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨිය මූලික වෙනවා. හරි දැක්මක් අපිට නොතිබුණොත් අපිට මේ කිසි දෙයක් ගුණාත්මක වශයෙන් පුහුණු කරන්න බෑ. මේ කුසලයයි මේ අකුසලයයි මේ හේතුවයි මේ ඵලයයි මේ කලයුත්තයි මේ නොකලයුත්තයි කියලා පැහැදිලිව වටහා ගන්නේ සම්මා දිට්ඨිය. ඊළඟට සම්මා වායාමයෙන් තමයි ඒ අකුසලය දුරු කරලා කුසලය මතු කරන්නේ. එහෙමනම් එය සම්මා වායාමයක්ද කියලා හඳුනා ගන්නටත් අපට නැවත සම්මා දිට්ඨියමයි උපකාර වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා සතිය මේ කාර්යයේදී සහාය පිණිස පවතිනවා. කොහොමද සම්මා සතිය සහාය පිණිස පවතින්නේ? මේ දුරුකල යුත්තයි මේ ප්‍රගුණ කල යුත්තයි කියලා හඳුනාගන්නේ. එහි පිහිටන්නේ. මනස එහි තහවුරු කරගන්නට පුළුවන් වෙන්නේ සම්මා සතිය නිසා. ඒතර මොකද්ද සම්මා සතියයි කියලා කියන්නේ? සරණං සති සිහි කර දෙන්නේ සතියයි. මොකද්ද සිහි කර දෙන්නේ? ඒ ඒ අවස්ථාවේදී පවතින ස්වභාවය. බාහිර අරමුණත් සිහි කර දෙනවා, අපේ මානසික ස්වභාවයත් සිහි කර දෙනවා. එතකොට දැන් හුඟක් දෙනා සිහිය පුරුදු කරනවායි කියලා බාහිර අරමුණෙහි සිත පිහිටුවා ගන්නට උත්සාහ කරනවා. අරමුණ නැවත නැවත මෙනෙහි කරනවා. අරමුණ මෙනෙහි කරලා පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අරමුණට සාපේක්ෂව අපේ සිත වැඩ කරන ආකාරයත් අපට සිහි වෙන්නට ඕන. අරමුණත් සිහි වෙන්නට ඕන. අරමුණට අදාළව සිත වැඩ කරන ආකාරයත් සිහි වෙන්නට ඕන. ওই දෙපැත්තම හරියට සිහි වුණොත් තමයි අපට මේ අකුසලයයි මේ කුසලයයි දැන් මගේ සිත නීවරණ ධර්මයන්ගෙන් යටපත් වෙලයි පවතින්නේ. දැන් මගේ සිත බොජ්ජංග ධර්මයන් සමගයි පවතින්නේ කියලා මේ කරුණු નિවරදිව දැක ගන්නට පුළුවන් වෙන්නේ નિවරදිව සිහි වෙන්නේ ඒ සිත පිළිබඳවත් අරමුණට සාපේක්ෂව අවධානය යොමු වුණොත් පමණයි. එහෙමනම් අපි පුහුණු කරන්නට ඕන යම් අරමුණකට අවධානය යොමු කරනකොට අරමුණ පෙනෙන්නටත් ඕන අරමුණට සාපේක්ෂව සිත ක්‍රියාත්මක වෙන ආකාරය පෙනෙන්නටත් ඕන. ඔය දෙපැත්තම පැහැදිලිව පෙනෙනවා නම් අන්න එතන තමයි සිහිය උපදින්නේ. එතකොට ඒ සිහිය උපදිනකොට ඒ සිහියේ ගති ලක්ෂණ සිහියේ ස්වභාවය තමයි අරමුණෙහි ගිලෙන්නේ නැහැ. අරමුණෙහි එල්බ ගන්නෙ නැහැ. අරමුණෙහි කොටස් කරුවෙක් වෙන්නේ නැහැ. ඒ භුක්ති විඳින්නේ නැහැ. පැහැදිලිව අරමුණ දකිනවා පැහැදිලිව සිතේ ක්‍රියාකාරීත්වය දකිනවා ඒ දෙපසම ඊටාම පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් අවධානයට ගන්නට පුළුවන්. එහෙම අවධානයට ගත්තොත් තමයි එතන සම්මා දිට්ඨිය උපදින්නේ. සම්මා දිට්ඨිය උපදින්නට සති සම්පජඤ්ඤය සිහිය තියෙන්නටත් ඕන සම්පජඤ්ඤය සම්පජඤ්ඤය කියලා කියන්නේ විමසිලිමත් ප්‍රඥාව. ඒ කියන්නේ වෙන තුනේ දැන් අපිට යමක් දිහා බලන්නට පුළුවන් උදාසීන වශයෙන් යමක් දිහා බලන්නට පුළුවන් විමසිලිමත්ව උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම් කිසි කෙනෙක් ගේ ඇතුලේ පොළවේ ඇවිදගෙන යනකොට තමන් තමන්ගේ දෛනික අරමුණුත් එක්කලා එහාට මෙහාට ඇවිදගෙන යනවා විනා ඇත්තටම බිම තියෙන්නේ මොනවද පොළව කොහොමද සැකසීලා තියෙන්නේ එහි පිපුරුම් තියනවද? එහෙම නැත්නම් වෙනත් කුණු පැල්ලම් තියනවද? ඒව ගැන ਵਿਚාරයක් නැහැ. නමුත් අපි පොළව පරීක්ෂා කරලා බැලුවොත් අපට පෙනෙනවා එහි පිපුරුම් තියනවා, කුණු පැල්ලම් තියනවා, පිරිසිදු තැන් තියනවා. මේ නොයෙක් දේවල් අපට පැහැදිලිව පෙනෙන්නට ගන්න. ඒ මොකක් නිසාද? අපි විමසිලිමත්ව බලන නිසා. එතකොට නිකන් අඩිය තියාගෙන එහාට මෙහාට යනකොටත් අපට පොළව පේනවා. පෙනුණා වුණාට අර තරම් සූක්ෂමව අපිට දේවල් ප්‍රකට වෙන්නේ නැහැ. ඊළඟට අපි තව කරුණක් ගත්තොත් අපි හිතමු වෙළඳපළකට යනවා. ඒ වෙළඳපළේ තියෙන භාණ්ඩ අපි නිකන් මතු පිටින් බලාගෙන යනවා. එතකොට අපිට ඒවයි වර්ණය, හැඩය, වටිනාකම යම් ප්‍රමාණයකට පෙනෙනවා. නමුත් අපි භාණ්ඩයක් මිලදී ගන්නට වෙළඳපළට ගියොත් ඒක අතට අරගෙන මේ පැත්ත මේ පැත්ත පෙරලලා බලලා හොඳට එහි ස්වභාවය අපි පරීක්ෂා කරනවා. අන්න එතන විමසිලිමත් ගතිය මතුවෙනවා. අන්න ඒ වගේ අරමුණක යථා ස්වභාවය අපට හඳුනා ගන්නට යථා ස්වභාවය කිව්වේ හේතුඵල වශයෙන් එය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ ඒ ධර්මතාවයේ ජනිත වෙන හේතු ප්‍රත්‍ය කුමක්ද? ඒ වගේම එහි අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ ප්‍රකට වෙන්නේ කොහොමද? ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් එය වටහා ගන්නෙ කොහොමද? ස්කන්ධ ධාතු ආයතන වශයෙන් එය බෙදා බලන්නේ කොහොමද? මේ සියල්ලක්ම දකින්නට නම් අපට විමසිලිමත් ගතිය එහි අවදි වෙන්න ඕනේ. ඒතර විමසිලිමත් බව අවදි කරගන්නට පුළුවන් වෙන්නේ සිහිය තියනවා නම්. අරමුණෙහි ගිලිලා අපි අරමුණෙහි එල්බගෙන මුසපත් වෙලා නම් අපිට යමක් નિවරදිව විමසිලිමත්ව වටහා ගන්න බෑ. දැන් අර උදාහරණයට ගත්තොත් සාමාන්‍ය ජනවහරි මිනිස්සු කියන්නේ ප්‍රශ්නය අනුන්ගේ වෙන තාක් උත්තර දාර්ශනිකයි කියලා කියන්නේ. ඒතර ප්‍රශ්නේ අනුන්ගේ වෙනකොට උත්තර දාර්ශනික වෙන්නේ ඇයි? ප්‍රශ්නේ අපේ නොවන නිසා අපි එක භුක්ති විඳින්නේ නැහැ. අපි එක එල්බ ගන්නෙ නැහැ. අපි එක ගිලෙන්නේ නැහැ. ඒකේ කොටස් කරුවෙක් වෙන්නේ නැහැ. අපි එළියේ ඉඳගෙන අර ප්‍රශ්නේ දිහා බොහොම නිදහස් මනසින් බලනවා. එතකොට තමයි ඒ ප්‍රශ්නේ ඇති වෙච්ච හැටි, ඒකට හේතු ප්‍රත්‍ය බලපාපු හැටි, එතන වැරදුණු හැටි, ඒක නැවත යථා තත්ත්වයටපත් කරනවා නම් මොකද්ද කරන්න ඕන? මේ සියල්ලක්ම හොඳට විශ්ලේෂණාත්මකව විමර්ශනාත්මකව අපට අධ්‍යයනය කරලා පැහැදිලි උපදේශයක් දෙන්නට පුළුවන් අනිත් කෙනාට බොහොම දාර්ශනික උපදේශයක් දෙන්නට පුළුවන්. හැබැයි ඒ සිද්ධියම Tamange බවටපත් උනොත් ඒක මටයි අදාළ වෙන්නේ කියලා හිතනකොට අපි ඒකේ කොටස්කරුවෙක් වෙනවා එල්බ ගන්නවා ඒක භුක්ති විඳිනවා එතකොට අර ප්‍රශ්නය අපට පෙනෙන්නේ නැතු යනවා පැහැදිලිව අපි පඹගාලක පැටලුනා වගේ ව්‍යාකූල වෙනවා එයි එහෙම වෙන්නේ අපට මේ ප්‍රශ්නේ දිහා එළියේ ඉඳගෙන බලන්නට තරම් හැකියාවක් නැති නිසා දැන් අපි වතුර බඳුනක් අරගෙන ඒක මතු පිටින් ඉඳගෙන බලනකොට වතුර බඳුන ඇතුලේ තියෙන හැමදේම අපට පැහැදිලිව පේනවා. හැබැයි අපි වතුර ඇතුළට ඇහැ ඔබලා බැලුවොත් ඇහැ වතුරේ ගිලුණු ගමන් අපට අර පැහැදිලි ගතිය නැතු වෙනවා. එක්තරා අපැහැදිලි ස්වරූපයකින් තමයි දේවල් පෙනෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි පිටින් ඉඳගෙන බලන තාක්කල් අපට හැමදේම පැහැදිලිව පෙනෙන්නට ගන්නවා. එහි ගිලුණු ගමන්, එහි කොටස්කරුවෙක් වෙච්ච ගමන් අපට දේවල් පේන්නේ නැහැ. සම්මා සති කියලා කියන්නේ අරමුණෙහි ගිලෙන්නේ නැතිව අරමුණෙහි කොටස්කරුවෙක් වෙන්නේ නැතිව අරමුණත් පැහැදිලිව දකිනවා ඒ අරමුණට සාපේක්ෂව අපේ සිත ක්‍රියාත්මක වෙන ආකාරයත් පැහැදිලිව දකිනවා. ඒතර එහෙම දකිනකොට තමයි අරමුණත් සිතත් කියන කරුණු දෙකම වඩා පැහැදිලිව විමසිලිමත් ප්‍රඥාවෙන් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අතර හේතුඵල වශයෙන් ඇතිවෙන අන්තර් සම්බන්ධතාවට පැහැදිලිව දකින්නට පුළුවන් වෙන්නේ. එය තමයි අපට සම්මා දිට්ඨිය උපදවා ගන්නට පසුබිම වෙන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මහා චත්තාරිසික සූත්‍රයේදී දක්වනවා සම්මා සමාධියට පරිස්කාර වෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මාර්ගාංග 7ම. එතකොට මේ මාර්ගාංග 7ෙන්ම පිරිවරණ ලද සම්මා සමාධිය තමයි කෙලස් ප්‍රහාණය කරන්නට මාර්ග සිතෙහි යෙදෙන ආර්ය සම්මා සමාධියයි කියලා කියන්නේ. එතකොට මේ කටයුත්තේදී සම්මා දිට්ඨිය තමයි ප්‍රමුඛ වෙන්නේ. සම්මා දිට්ඨියෙන් තමයි මේ සද්ධර්මයයි මේ අසද්ධර්මයයි මේ බහැර කළ යුත්තයි මේ වැඩි යුත්තයි කියලා වෙන්කොට හඳුනාගන්නේ. එහෙම හඳුනාගත්තාම වීරයෙන් තමයි දුරු කළ යුත්ත දුරු කරන්නේ වර්ධනය කළ යුත්ත වර්ධනය කරන්න. මේ සමස්ත ක්‍රියාව කරන්නට සිහිය තමයි අපිට මූලික වෙන්නේ සහාය වෙන්නේ.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 මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් ඇතුවයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පින්කමක් මේ දෙආකාරයෙන්ම සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා 61 වැනි ජන්මදිනයේ සමරන ලාල් එදිරිසිංහ මහත්මයාට එම නෝනා මහත්මිය දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් දෙපාර්ශ්වයේම මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 61 වැනි ජන්මදිනයේ සමරන ලාල් එදිරිසිංහ මහත්මයාට එම නෝනා මහත්මියට දරුවන් ඇතුළු පවුලේ සෑම දෙනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා මහත්මයාට නෝනා මහත්මියට කරන කියන සියලුම යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් Tamanටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න ඒකාන්තයෙන් ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම තෙරුවන් සරණයි